බොහොම පිං ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්න මම ආපහු යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ යම් කෙනෙකුට පිළිකා රෝගයෙන් තැවෙන්නට ඇති වුණොතින් ඔවුන්ගේ පෙර ආත්ම භාවවල සතුන්ට සහිංසා කිරීම වසවිස දීම යනාදී අකුසල මූලයන් හේතු කොටගෙන ඇති සාධක දෙයි විමසන්නට වීම. තෙරුවන් සරණයි. ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පැත්තෙන් අපිට විමසලා තීරණය කරන්න බෑ. පිළිකාව කියලා කියන්නේ කර්මජ රෝගයක් හැටියට ආයුර්වේදයේ එහෙම දක්වනවා. ඒ නිසා ඒකට යම්කිසි කර්ම වේගයක් හේතු වෙනවා. මොකද ඒකේ රූපණ විකෘති වෙන්නේ. මේ ශෛල විකෘති වෙනවා. විකෘති ආකාරයට ශෛල වැඩෙනවා. එතකොට ශෛල ප්‍රකෘතිමත් නොතිබී විකෘති ආකාරයට වැඩෙන්න කර්මජ කර්ම කර්ම ශක්තියෙන් ඒ රූප උපද්දවනවා. එතකොට ඒ නිසා ඒක කර්මජ සාංශාරික කර්මයක රෝගයක් හැටියට කියන්න පුළුවන්. හැබැයි ඒ කර්මය මොකක්ද කියන එක අපිට හරියටම නිශ්චය කරන්න බෑ. ඉතින් වසවිස දීපුවා වෙන්න පුළුවන්, තලාපෙලපුවා වෙන්න පුළුවන්, කය විකෘති කරපුවා වෙන්න පුළුවන්. එහෙම විවිධ කාරණා වෙන්නට පුළුවන්. ඉතින් මොකක්වත් නැතුව නිකන් කාට හරි නිකන් කහබිලියට එකක් දාපු එකක් වෙන්නත් පුළුවන්. ඒකෙන් කසලා, පළු දාලා ප්‍රශ්න ඇති වෙච්ච එකක් වෙන්න පුළුවන්. අපිට එහෙම වෙන්නේ. ඉතින් ඒක අපිට තීරණය කරන්න බෑ. ඒ වගේ ඒවා තීරණය කරන්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි හරියටම තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් පෙර භවය දකීමේ හැකියාව වෙන කෙනෙකුගේ පෙර භවය, තමන්ගේ පෙර භවයම දකින්න පුළුවන් නම් ඉතින් ගැටලුවක් නැහැ. වෙන කෙනෙකුගේ පෙර භවය දකින්න යම් කෙනෙකුට පුළුවන් නම් යම් ප්‍රමාණයකට ඒ අයටත් යම් ප්‍රමාණයකට කියන්න පුළුවන්. කොහොම හරි පෙර භවය දකින්නේ නැතුව එහෙම කාරණා තීරණය කරන්න බෑ. ඉතින් එහෙම පෙර භවය දැක්කා වුණත් හරියට තීරණය කරන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. අපිට දල වශයෙන් න්‍යායාත්මකව කියන්න පුළුවන් ඒකට සසර කර්මයක් සම්බන්ධයි කියන එක කියන්න පුළුවන්. ඒ මොකද්ද කොහොමද කියලා අපිට විනිශ්චය කරන්න පහසු නෑ. ඉතින් Tamanට දැනෙනවා නම් මේ මේ වගේ ඒවා වෙන්න ඇති කියලා Tamanට අනුමාන වශයෙන් හිතෙනවා නම් ඒ ගැන තැවෙන එක නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කරන්න යොමු වෙන එක හොඳයි. එතකොට අර කර්ම වේගය අඩු වෙන්න යටපත් වෙන්න තනුක වෙන්න ඒක යම් බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ මනසටත් හොඳයිනේ. එහෙම හිතලා කරන එක ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරන එක.